යේ උපයෝපාදාන චේතසෝ අදිත්‍ථාන අබිනිවේෂ අනුසයා තේ තථාගතස්ස පහීනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා තස්මා තථාගතෝ අනෝකසාරීති උච්චති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි පසුගිය සතියේදී අලුතෙන් සූත්‍ර දේශනාවක් පටන් ගත්තා ඒක භාගතුන් වහන්සේගේ ධර්මයක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මාගන්ධිය ප්‍රශ්නයේදී නැත්නම් සුත්තනිපාතයේ අටක වර්ගයේන මාගන්ධිය ප්‍රශ්නයේදී මාගන්ධිය සූත්‍රයේදී දේශනා කරපු ගාතාවක් මුල් කරගෙන බාලිද්දකානි හාලිද්දකානි කියන ගෘහපතියෙක් ගිහිල්ලා පස්සේ කාලෙකදී මහා කච්චාන කියන මහරතන් වහන්සේගෙන් කරන විමසීමක් තමයි මෙම සූත්‍රයට පාදක වෙලා තියෙන්නේ. එතකොට අපිට එක පැත්තකින් තේරුම් ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ අට්ටක වර්ගයේ තියෙන ගාථාවන්, ඒ තියෙන ධර්මය, ඒ ධර්ම කොටස් අතිශය ගැඹුරුයි. ඒ වගේමයි ඒකේ අතිශය වටිනාකමක් තියෙනවා. ඒ නිසාම ගිහි පින්වතුන් පවා ඒවා ඒ කාලෙදී ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කළා තියෙනවා. ඉතින් මේ බඳු එක ගිහි ගෘහස්ත පුද්ගලයෙක් තමයි මේ හාලිද්ද කාණේ කියලා කියන්නේ. ඉතින් එතකොට මේ අට්ටක වර්ගයේ තියෙන මේ බඳු ගැඹුරු කාරණා සම්බන්ධයෙන් ඒ තනත්තා මේ මහා කච්චාල මහරතන් වහන්සේ සමීපයට ගිහිල්ලා ඒ පිළිබඳව කියලා දෙන්න, ඒ ගැන විවරණයක් කරන්න කියලා අයද සිටිනවා. මහා කච්චාල මහරතන් වහන්සේ විශේෂයෙන්ම ගැඹුරු කාරණාවන් එහෙමත් නැත්නම් බුදුරජාන් වහන්සේ විසින් සංක්ෂිප්ත වශයෙන් දේශනා කරන ලද කාරණාවන් විස්තර වශයෙන් විස්තර වශයෙන් ඒ වගේම ලිහිල් වශයෙන් අනිත් අයට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න සමර්ථකමක් දක්වපු වික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු මහරහතන් වහන්සේ. ඉතින් එතකොට සුදුසුම තැනත්තා ගාවට සුදුසුම ස්වාමීන් වහන්සේ ගාවට මේ හාලිද කාණි ගෘහපතිතුමා පැමිණලා තිනවා. ඉතින් එතකොට මේ ගාථාව ඉදිරිපත් කළා ඒකේ අර්ථය තේරුම් කරලා දෙන්න කියලා ආයාචනා කරනවා. ඉතින් එතකොට තමයි මේ මහා කච්චාන මහරහතන් වහන්සේ ධර්ම දේශනාව නැත්නම් මේ සූත්‍රය පිළිබඳව මේ ගාථාව පිළිබඳව විවරණේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකේ එන ගාථාව තමයි ඕකම් පහය අනිකේතසාරී ගාමේ අහුබ්බං මොනිසන්තවානි. කාමේහි රිත්තෝ අපුරෙක්කරානෝ කතං නවිග්ගයිහ ජනේන කෛරා. ඒතර මේක තමයි ගාථාව. ඒතර මෙතන එන මේ පදවල සෑහෙන ගැඹුරු අර්ථයක් තියෙනවා මතු පිට අර්ථයට වඩා. එතකොට මේ ගැඹුරු අර්ථය තමයි දැන් මේ මහා කච්චාන මහරහතන් වහන්සේ හාලිද්ද කාණී ගෘහපතිතුමාට දේශනා කරන්නේ. එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ඕකම් පහය ගොහම් මේ ගෙදර අතහැරලා නැත්නම් ගෙවල්ලක් ඇසුරු ගෙයක් ඇසුරු නොකරන ගෙයක් නැති අනිකේතසාරි ඒ වගේමයි වාසස්ථානයත් අතහැරලා දාපු වාසස්ථානයක් ඇසුරු නොකරන තත්ත්වය පිළිබඳව තමයි මුලින්ම විවරණයක් කරන්නේ. ඒ ගැන අපි යම් තාක් දුරට ගිය සතියේ සාකච්ඡා කළා. ඒකේ ඕක කියලා කියන්නේ කියන්නේ එහෙම නැත්නම් gedarak කියලා කියන්නේ විඥාණයට gedarak. ඒතර විඥානස්කන්ධය අනිකුත් රූපස් අනිකුත් රූපස්කන්ධාදී ස්කන්ධ හතර ඇසුරු කිරීමක් සිද්ධ වෙන ආකාරය මේ මහා කච්චාන මහරතන වහන්සේ දේශනා කරනවා. රූප ධාතුකෝ ගහපති විඥානසෝකෝ. රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානං ඕකසාරීති උච්චති. ඉතින් මේ අන්දමින් දේශනා කරනවා මේ රූප ධාතුව, රූප උපාදාන ස්කන්ධය කියන්නේ විඥාන ස්කන්ධයට gedarak, ගයක්, වාසස්ථානයක්. ඒ වගේමයි මේ වාසස්ථානය ඇසුරු කරද්දී යා රාගයෙන් බැඳිලා තමයි ඒ රූප ධාතුව තුළ මුල් බැහැගෙන ඉන්නේ. ඒතර මෙන්න මේ බඳු තත්ත්වයක් තමයි රූපස්කන්ධය සම්බන්ධයෙන් විඥාන ස්කන්ධේ ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ අන්තමින්ම මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා වේදනා ධාතුව නැත්නම් වේදනා උපාදාන ස්කන්ධය ගැන, සංඥා උපාදාන ස්කන්ධය ගැන, සංස්කාර උපාදාන ස්කන්ධය ගැන. ඉතින් ඒ කියන්නේ අපිට වෙනත් වචන වලින් කියන්න පුළුවන් විඥානස්කන්ධයට ගෙවල් හතරක් තියෙනවා. ඒ ගෙවල් හතරෙන් එකක් ඇසුරු කරමින් නැත්නම් මේ ගෙයින් ගෙයිට පැනමින් ගෙවල් ඇසුරු කරමින් තමයි මේ විඥානස්කන්ධයේ පැවැත්ම රඳාපවතින්නේ. ඒ බඳු ගයක් ඇසුරු කරන හැම අවස්ථාවකදීම එයාට ලොකු පැවැත්මක් තියෙනවා මුල් බැහැ ගැනීමක් තියෙනවා වර්ධනයක් තියෙනවා ඒක තුළ කලපදියම් වීමක් ඒ අස්සට රිංගා ගැනීමක් ඒක තුලින් පෝෂණයක් උරා ගැනීමක් උකහා ගැනීමක් සහිතව තමයි යා කටයුතු කරන්නේ එතකොට මේ කාරණාව සම්බන්ධයෙන් දේශනා කරාට පස්සේ ඊළඟට මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒකේ අනිත් පැත්ත මේ තථාගතයන් වහන්සේගේ தත්වය ගැන බුදුරජාණන් වහන්සේත් මහරහතන් වහන්සේලාගේත් ඒ විඤ්ඤාණස්කන්ධයේ தත්වය පිළිබඳව ඊට පස්සේ දේශනා කරනවා රූප දහතියාකෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යානන්දී යා සංහා යේ උපයෝපාදාන චේතසෝ අදිඨාන අභිනවේ සනුසයා තේ තථාගතස්ස පහිනා. එතකොට දැන් මෙතනදී දේශනා කරන කාරණය තමයි රූපස්කන්ධය සම්බන්ධයෙන් යම්කිසි ඡන්දයක් කැමැත්තක් ආසාවක් රාගයක් එය ඇසුරු කිරීම හරහා හටගත් යම්සි සතුටක් රාග මිශ්‍රිත සතුටක් ඒ හා සම්බන්ධයෙන් තිබුණ තණ්හාව ඒකට ලං වී වාසය කිරීමක් රූපස්කන්ධයට ලං වී වාසය කිරීමක් ඒකේ ඒක උපාදාන කිරීමක් එහෙමත් නැත්නම් රූපස්කන්ධය පිළිබඳව යම්කිසි දැඩි මතයක් දැරීමක්. එහෙමත් නැත්නම් ඒක අස්සර රිංගා ගැනීමක්. මේ කිසිම දෙයක් තථාගතයන් වහන්සේගේ මනසේ නැහැ. රහතන් වහන්සේලාගේ මනසේ නැහැ. උච්චින්න මූලා කාලා වස්තු කතා අනුභව කතා ආයතින් අනුපාද ධම්මා. එතකොට ඒක මුලින් පුටා දමලා තියෙනවා නැත්නම් අර දහමේ විස්තර වෙන ආකාරයට මුලින් උදුල්ලා දාපු තල් ගහක් වගේ මට්ටමකට ආයි ලියලන්න බැරි ආයේ පැලවෙන්න බැරි තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඒ වගේමයි නැවත නූපදින තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ විඥානස්කන්ධයේ යම්කිසි ආසාවක්, රාගයක්, බැහැ ගැනීමක්, උපාදාන කිරීමක්, මත ප්‍රකාශ කිරීමක්, දැඩිව ගැනීමක්, උපාදාන කිරීම මේ කුමක් හෝ තිබුණාද රූප උපාදානස්කන්ධය හා සම්බන්ධයෙන් දැන් යම් ප්‍රතිපදාවක් අනුගමනය කිරීම හරහා ඒ සියල්ල දුරු කළා අනෝකසාරී තත්වයකට දැන්පත් වෙලා තියෙනවා. ගෙයක් ඇසුරු නොකරන තත්වයකටපත් වෙලා තියෙනවා. එතකොට දැන් දැන් තියෙන විඤ්ඤාණස්කන්ධය එතකොට මේ මෙබඳු ගෙවල් ඇසුරු කරන්නේ නැති විඤ්ඤාණස්කන්ධයක්. ඒකට විශේෂ වචනයක් සාමාන්‍යයෙන් ධර්මයේ දෙනවා අපපතිච්ඡිත විඤ්ඤාණයක්. අනිදර්ශන විඤ්ඤාණයක් කියලා. ඒ කියන්නේ කිසිවක් තුල கிඳා නොබහැපු කිසිවක් මත පිහිටාගත්තේ නැති විඤ්ඤාණ තත්ත්වයක් තමයි ඒ රහතන් වහන්සේගේ විඤ්ඤාණ තත්ත්වය වශයෙන් පැහැදිලි කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහටම වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය පිළිබඳවත් මහා කච්චාන මහ රහතන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ විදිහට දේශනා කරාට පස්සේ තවත් කොටසක් ඕකම්පහාය අනිකේතසාරී. අනිකේතසාරී කියන්නේ මොකක්ද කියන එක ඊට පස්සේ මේ මහා කච්චාන මහ රහතන් වහන්සේ දේශනා කරනවා. රූප නිමිත්ත නිකේත විසර විනිබන්දා. කෝ ගහපති නිකේත සාරීති උච්චති. දැන් එතන අර්ථ දක්වීමක් කරනවා මේ රූප නිමිති වල බලපදියම් වීමක් නැත්නම් ඒ තුල බැඳීමක් තමයි මේ නිකේත සාරී කියලා කියන්නේ. එතකොට මෙතනදී විශේෂයෙන්ම අර බාහිර තියෙන අරමුණු 6 ගැන තමයි දේශනා වෙන්නේ. එහෙම නැත්නම් බාහිර ආයතන 6 ගැන තමයි දේශනා කරන්නේ. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ බාහිර ආයතන, බාහිර අරමුණු සම්බන්ධයෙන් තමයි දැන් මේ නිකේතසාරය කියන පදය විස්තර කරන්නේ. එතන දැන් කලින් අවස්ථාවේදී අපි ගත්තේ ගෘහයක් ඇසුරු කරන, නිතර ගයක් ඇසුරු කරන කියන தත්ත්වය. මෙතනත් ගයක් ඇසුරු කරන කියන தත්ත්වෙම ගන්න පුළුවන්. නමුත් ඊට වඩා පොඩි වෙනසක් බික්කු බෝධි ස්වාමීන් වහන්සේ එහෙම අට කතාව එහෙම අනුසාරයෙන් දේශනා කරනවා. එතනදී ඉදිරිපත් වෙන කාරණේ තමයි මේතන ඇවිල්ලා දැන් අපි ගේ හැරුණාම අපි අසුරු කරන තවත් තැන් තියෙනවා. ආපන ශාලාව වෙන්න පුළුවන් නැත්නම් එළියේ තියෙන මොකක් හරි තැනක් වෙන්න පුළුවන්. ඒ වගේ අපි කැමති වෙනත් තැන් තියෙනවා අර gedara හැරුණු කොට. අනේ බඳු ස්ථාන සියල්ලම එතකොට මේ ගණේලා කලකන්න පුළුවන්. එතකොට ඒවත් අපි හිතින් හරි කැමති ඇසුරු කරන්න. දැන් සාමාන්‍ය විදිහට කියනවා නම් අපි gedara හැරුණාම ඇසුරු කරන්න බලාපොරොත්තු වෙන අසුරු කරන්න කැමැත්තක් දක්වන අනිකුත් සියලුම ස්ථාන මෙතනට සලකන්න පුළුවන්. ඒතර ඒ ස්ථානත් ඇසුරු නොකරන තත්ත්වයක් තමයි දැන් මේ කතා කරන්නේ. ඒතර ඒ ස්ථාන උපමාවකින් පෙන්වන්නේ නැත්නම් ඒකේ ගැඹුරකින් පෙන්වන්නේ එක්ක රූප, එක්ක ශබ්ද, එක්ක ගඳ, එක්ක රස, එක්ක පහස එහෙමත් නැත්නම් මනසට නාරමුණු. දැන් අපි සාමාන්‍යයෙන් නම් එළියේ තියෙන රූප බලන්න පුදුම කැමැත්තක් දක්වනවා. ලස්සන ලස්සන රූප බලන්න, රූපවාහිනී බලන්න, චිත්‍රපටි බලන්න, විවිධ දකුම් කළු දර්ශන බලන්න. ඉතින් අපි සල්ලි ගෙවාගෙන යනවා. එහෙමත් නැත්නම් අපිටම මිහිරි සංගීතයක් අහන්න, ශ්‍රවණය කරන්න, පැටිගත කරගන්න, ඒක නැවත නැවත අහන්න. ඉතින් අපි කැමැත්තක් දක්වනවා. සද්ධා සම්බන්ධයෙන්. කනසෝන සම්බන්ධිනුත් එහෙකමයි. අපි ලොකු වේදමක් කළා අපේ ශරීරය වෙන්න පුළුවන් අපේ නිවස වෙන්න පුළුවන් බොහොම අපේ මන බනින විදිහට සුවඳවත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ රස සම්බන්ධෙනුත් අපි හොඳ හොඳ ආපන ශාලාවලට යන්න කැමති දෙයක් ව්‍යාපිහා ගන්න රසවත් ආහාර අනුභව කරන්න කැමැත්ත ඉතින් අපේ හිතේ තියෙනවා. ස්පර්ශත් එහෙමයි. ඉතින් අපි කැමති කෙනෙක් එක්ක ඉන්න, කැමති සුඛෝපභෝගී ස්පර්ශයක් ලබන්න ඉතින් ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේම ඉතින් හිතෙනුත් කැමති තාක් දෙයක් හිතන්න. කැමති කැමති දේවල් හිතන්න පුදුම ආසාවක් තියෙනවා. ඒ නිසා මේ බාහිර අරමුණු 6 නිරන්තරයෙන් අපි ඇසුරු කරන ඒකට ඇලුම් කරන ඒවැයම දැවටි දැවටි ඉන්න ගතියක් අපේ හිතවල තියෙනවා. එතකොට මේකේ අනිත් පැත්ත තමයි මේ රහතන් වහන්සේගේ தත්ත්වය සම්බන්ධයෙන් දේශනා කරන්නේ. එතකොට මේකේ තවත් පොඩි ගැඹුරු කාරණාවක් පතු කරගන්න පුළුවන්. රූප නිමිත්ත, නිකේත, විසර විනිබන්ධ කියන විදිහට තමයි මේ ඇසුර විස්තර කරලා තියෙන්නේ. දැන් එතකොට මේ අපි අපේ ඉන්ද්‍රයන් අනුසාරයෙන් එහෙන් රූප බලනකොට කනෙන් ශබ්ද අහනකොට නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනකොට දිවෙන් රස බලනකොට කයෙන් ස්පර්ශ ලබනකොට මනසින් විවිධ දේ හිතනකොට මෙතන සිද්ධ වෙන යම්සේ සූක්ෂම ක්‍රියාවලියක් සම්බන්ධ ඉඟියක් මෙම වාක්‍යයේ ගැඹුරලා තියෙනවා. එකක් තමයි අපිට ඒ අරමුණ සාකල්යෙන්ම සර්ව සම්පූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි රූප සම්බන්ධයෙන් කතා කරනවා නම් මේ ලෝකේ තියෙන සියලු රූප අපිට පේන්නේ අපේ ඇහැ සංවේදී වෙන්නේ ඊටාම පටු පරාසයකට පමණයි. දැන් මේ පිටුතුන් දන්නවා එක්ස්රේ කිරණ තියෙනවා ඊළඟට පාර ජම්බුල කිරණ තියෙනවා අදෝ රක්ත කිරණ තියෙනවා. ඉතින් මේ වගේ නොයෙකුත් කිරණ වර්ග ඉතින් මේ ලෝකේ කොහොමද තියෙනවා. ඒවා අපිට කොහොමවත් පේන්නේ නැහැ. හැබැයි ඒවට සංවේදී වෙනත් උපකරණ එහෙමත් නැත්නම් ඒවට සංවේදී වෙනත් සතුන් මේ ලෝකේ වාසය කරනවා. ඒ කියන්නේ මනුස්සයස ගත්තොත් ඊටාම කෙටි පරාසයක, කුඩා පරාසයක, පටු පරාසයක තමයි එයාට ග්‍රහණය කරන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ පරාසයෙන් පරිබාහිර කිසිම ප්‍රදේශයක් එයාට අහු වෙන්නේ නැහැ. ඉතින් එතනින් අදහස් වෙන්නේ ඒ කිරණ නැත්නම් ඒ පරාසය නැහැ. ඒ පරාසයෙන් පරිබාහිර ප්‍රදේශය නැහැ කියලා. ඒවා සියල්ලක් තියෙනවා. නමුත් අපිට අහු වෙන්නේ නැහැ. නමුත් මේ අපිට අහුවෙන කුඩා පරාසයේදී ඒ වෙතට ඇහැ යොමු වුණාම නැත්නම් අපේ හිතත් ඒකත් එක්ක බැඳුනහම කෙලෙස් පහල කරගැනීමේ හැකියාවක් නම් තියෙනවා. ඒක තමයි අපේ තියෙන දිකාටකින් කියන්න පුළුවන් දුර්වලකම. අපිට අහුවෙන්නේ බොහොම කුඩා ප්‍රදේශයක්, පටු ප්‍රදේශයක්. ඒ පටු ප්‍රදේශය පාදක කරගෙන එතුලින් කෙලෙස් පැන නගිනවා. ඒකයි විසර කියන වචනය මෙතන යෙදලා තියෙන්නේ. විසර කියලා කියන්නේ එතකොට අර විස්තර වීමක්. ඒ අපිට ඇහැට යොමු වෙච්ච කුඩා ප්‍රදේශයේ පාදක කරගෙන කෙලස් පිබිදීමක්. කෙලස් විසිර යාමක්, කෙලස් නිකුත් වීමක්, කෙලස් පැන නැගීමක්. එතන සිද්ධ වෙනවා. ඒ නිසාම අන්න විනිබන්ධ කියන කියන ඒ තුල බැඳීමක් මේ අපේ ඇහැට ලක් වෙච්ච ආපాతගත වෙච්ච ඒ අරමුණ කෙරෙහි හිත බැඳීමක් සිද්ධ වෙනවා. එක අතකින් එතකොට කෙලස් එතනින් හට ගැනීමක්, පැන නැගීමක්, තව තව කෙලෙස් පහළ වීමක් සිද්ධ වෙනවා. ඒත් එක්කම ඒ අපි අරමුණු කලපු අරමුණේ හිත බැඳීමකුත් සිද්ධ වෙනවා. ඉතින් ඊට එහා තවත් කාරණයක් මෙතන තියෙනවා රූප නිමිත්ත කියලා තමයි යොදලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ සම්පූර්ණ රූපයක් නෙමෙයි මේ රූපයෙන් ගන්න කුඩා නිමිති ප්‍රමාණයක් පමණයි අපිට අරමුණ වෙන්නේ. ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් මේ රූපය සම්බන්ධයෙන් අපි ඇහැ ඇහැ පාවිච්චි කළා යම්කිසි රූපයක් දිහා බැලුවාම එතකොට ඒ රූපයේ ගැඹුරක් අපිට පේන්නෙත් නෑ ඈතක් මේ පිටිපස්ස අපිට පේන්නෙත් නෑ සමහරට දෙපැත්ත පේන්නෙත් නෑ අපිට මේ ඉස්සරහා තියෙන පැත්ත විතරයි පේන්නේ ඒ පැත්තෙනුත් අපි යම්කිසි හැඩතල ටිකක් වර්ණ සටහනක් විතරයි ගන්න මුළු චිත්‍රයම නැත්තම් මුළු පරිමාණයම සම්පූර්ණ විස්තරයම අපේ ඇහැට ගෝචර වෙන්නේ ඉතාලම කුඩා නිමිති ප්‍රදේශයක් අනුසාරයෙන් තමයි අපි මේ අරමුණ අත්දකින්නේ. ඒ කියන්නේ අපේ මේ ඉඳුරන් ඇසුරෙන් අපි අරගන්නා අත්දැකීම ඉතාලම පටුයි කියලා කියන්න පුළුවන්. ඒක පූර්ණ අත්දැකීමක් නෙමෙයි අපේ මේ ඉඳුරන්ගෙන් අපි ලබන අත්දැකීම. ඇහෙන් රූප බලද්දිත් ඔය වගේමයි, කනෙන් ශබ්ද හද්දිත් ඔය වගේමයි, නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරද්දිත් ඔය වගේමයි. දිවෙන් රස බලද්දිත් ඒ වගේමයි. කයෙන් ස්පර්ශ ලබද්දිත් ඒ වගේමයි. හිතට අරමුණු සම්බන්ධනොත් අපිට පූර්ණ අවබෝධයක් නැහැ. ඊටාම කුඩා නිමිති ටිකක් විතරයි අපි ගෝචර කරගන්නේ, ග්‍රහණය කරගන්නේ. ඒ වගේමයි ඒ ගන්න තොරතුරු වලටත් අපේම ඇතුලේ තියෙන කෙලෙස් වල ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. දැන් ඒ කාරණාව ඇත්තටම මහා වේදල්ල සූත්‍රයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ මේ රාගයට, ද්වේෂයට, මෝහයට නිමිති කරණයක් කරන්න පුළුවන් ආකාරය දේශනා කරනවා. රාගෝකෝ ආවසෝ නිමිත්ත කරනෝ. දෝසෝ නිමිත්ත කරනෝ. මෝහෝ නිමිත්ත කරනෝ. රාගෝ ප්‍රමාණ කරනෝ. දෝසෝ ප්‍රමාණ කරනෝ. මෝහෝ ප්‍රමාණ කරනෝ කියන විදිහට දේශනා කරනවා. ඒ කියන්නේ අපේ හිතේ තමයි එතකොට මේ දේවල් තියෙන්නේ රාග ద్వේෂ මෝහ ඒවා අනුසාරයෙන් අපි ඇහෙන් රූපයක් බලද්දී අර ඒ රූපවල තියෙන නිමිති ගැනීමට යම්කිසි පෙළඹවීමක් ඒ අපි කැමති නිමිති ටික විතරක් ගැනීමක් අපි කැමති නිමිති ටික අරගෙන ඒක තවදුරටත් සංස්කරණය කිරීමක් අපිට ඕමනා පරිදි අපේ ආශාව පරිදි ද්වේෂය මෝහය පරිදි ඒවා හැසිරවීමක් අපේ හිත ඇතුළේ සිද්ධ වෙනවා ඒ කියන්නේ ඇත්තටම කැමරාවක් පාවිච්චි කරලා අපි ගන්න විදිහට නෙමෙයි අපේ ඇහැ පාවිච්චි කරලා අපි රූප ගන්න. කැමරාව නම් එයාට හිතක් නැති නිසා එයාට හම් වෙන රූප ටික ඒ විදිහටම එයා තැම්පත් කරගනීවි. නමුත් අපි අපේ හිතේ තැම්පත් කරගන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රයක්. අපි කැමති කෙනෙක් දිහා බලනකොට අපි ඒ අපි කැමති රාග මිශ්‍රිත අරමුණු ඉදිරිපත් කරගෙන, ඒ බඳු හැඟීම් පහළ කරගෙන, ඒ බඳු ආකල්පයක් මූලික කරගෙන තමයි මේ රූපය දිහා බලන්නේ. එතකොට ඊට අනුරූප නිමිති ටික තමයි අපිට අහුවෙන්නේ. ඒ ටික තමයි අපේ හිත බැඳෙන්නේ. ඒ වගේමයි තව තව කෙලෙස් එතමින් ජනිත වෙන්නේ. ටික අතින් බලනවා මේ අපි ඇහැ පාවිච්චි කරලා රූපයක් බැලීමේ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණයි. ඒකදී අපේ ඇහැ මූලික වශයෙන් අපි තුමු භෞතික මට්ටමක ක්‍රියාත්මක වුණාට මොකද අපේම හිතේ ක්‍රියාත්මක වෙන රාග ద్వේෂ මෝහයන් ඒ සම්පූර්ණ අත්දැකීමට ලොකු බලපෑමක් එල්ල කරනවා. ඒ බලපෑම නිසාම අපිට හම්බෙන චිත්‍රය නැත්නම් අපිට ලැබෙන අත්දැකීම සෑහෙන්න අපි එකිනෙකා මත යැපෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු එකම කාන්තාවක් දිහා නැත්තම් කීප දෙනෙක් බැලුවොත් අපි හිතමු මේ කාන්තාව ලස්සන කාන්තාවක් නම් ඒ තනත්තිය දිහා අපි දුමු පුරුෂයෙක් දැක්කොත් නැත්නම් තරුණයෙක් යා දිහා දැක්කොත් ඒ තරුණයාගේ තියෙන ආකල්ප මූලික කරගෙන යාගේ තියෙන රාග ద్వේෂ මට්ටම් මූලික කරගෙන එයා සමහරට යාගේ තියෙන අංගපසංග බැලීමක් නිමිති ගැනීමක් තමයි යා කරන්නේ. ඒ අනුව තමයි යාගේ සිතුවිලි පහළ වෙන්නේ. ඇහැ ක්‍රියාත්මක වෙන්නේ හුදෙක් අර තොරතුරු ටික උකහා ගන්න පමණයි. හැබැයි ඒකට ලොකු බලපෑමක් මේ තරුණයාගේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන රාග ద్వේෂ මොහයන් තුලින් ක්‍රියාත්මක සිද්ධ වෙනවා. ඒ තැනැත්තිය දිහාම අපි හිතමු වෙනත් තල තුනා වයසට ගිය තැනැත්තෙක් බැලුවොත් සමාජයට බලන්න වෙනත් ආකාරයකින්. සමාජයට මේ තමන්ගේ දුව කියලා, එහෙම නැත්නම් තමන්ගේ ඥාතියෙක් කියලා. ඒ බඳු ආකල්පකින් සමාජයට බලනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ තනිකරම මේ තනස්ථා මත තීරණය වෙනවා. ඉස්සරහා තියෙන අරමුණේ තොරතුරු උකහා ගන්නා ආකාරය. සමහර විට වෙනත් ස්ත්‍රියක් එහෙම මේ තනත්තිය දිහාම බැලුවොත් සමහරට ඊර්ෂ්‍යාවක් පහළ වෙන්න පුළුවන්. Taman එක සංසන්දනය කළා මාන්නයක් පහළ කරගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ සම්පූර්ණ අනුභූතිය සම්පූර්ණයේ අත්දැකීම ඒ ලබන කෙනා දකින මේ බලන කෙනාගේ හිතේ පහළ වෙන රාග දේශ මොහ මත තීරණය වෙනවා. ඒ වගේම ප්‍රමාණීකරණයකුත් සිද්ධ වෙනවා. අපි සියලු දේ ගන්නෙ නෑ. අපේ තියෙන රාග දේශ මොහයන්ට අනුරූපව තමයි අපි ඒ කොටසකට ඇහැ එල්ල කළා, කොටු කළා, පටු කළා තමයි අපි මේ අත්දැකීම් බලන්නේ. ඉතින් එතකොට මේ සම්පූර්ණ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අපේ හිත ඇතුලේ ප්‍රයත්න කරන රාග ద్వේෂ මෝහයන්ට අනුකූලව ඒකේ බලපෑමට යටත්ව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි ඇහැ තිබුණ ඵලියට සියල්ල අපිට පේන්නේ අපේ හිතේ ලොකු බලපෑමක් සහිතව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් පසු කාලයේ ක්වාන්ටම් ෆිසික්ස් එහෙමත් වලදීත් වගේ දේවල් වෙන පැති වලින් හොයාගෙනත් තියෙනවා. කෙසේ නමුත් දැන් මෙතන මේ මහකච්චාන මහරතන් වහන්සේ ඊටාම ලස්සනට මේ කාරණා මතු කරනවා. අපි ඒ ඊටාම පටු නිමිති වලට පමණක් සීමා වෙච්ච ප්‍රදේශයකට අපේ ඇහැ යොමු කරගෙන එතුලින් පහළ වෙන කෙලෙස් වලටත් එතනින් කෙලෙස් පහළ වීමකටත් එතනින් කෙලස් උද්දීපනය වීමකටත් ඒ වගේමයි අපි ඇහැ යොමු කරපු අරමුණේ හිත බැඳීමකටත් ලක් වෙනවා. ඉතින් ওই අවස්ථාව නිකේතසාරී කියලා විස්තර කරනවා. ඒ කියන්නේ අපි කැමති තලක් ඇසුරු කිරීමක් දැන් ඔන්න විඥානය කරනවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී අපේ හිතට තැනක් හම්බුණා ස්ථානයක් ලැබුණා ඇසුරු කරන්න. ඉතින් ඒ අවස්ථාවත් එයාට හම්බෙච්ච ගයක් වාසස්ථානයක් වශයෙන් හඳුන්වා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහටමයි සද්ද. සද්දයක් අසුර කරද්දී තොය අන්දමින්ම අපි කැමති නිමිති ටික, කැමති ස්වරයන් ටික, කැමති නතාවන් ටික, තාල ටික තමයි අපි අපේ කනට ගෝචර වෙන්නේ. ඒක මත තමයි අපි බැඳෙන්නේ. ඒකට අනුරූපව තමයි අපේ හිතේ තව තව කෙලෙස් පහළ වෙන්නේ. ගඳ සුවඳ සම්බන්ධයෙන්ුත් රස ස්පර්ශ ධම්ම සම්බන්ධනුත් එහෙමයි. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රයන්ගෙන් මේ අපි ගන්න අරමුණු වලට අපේම හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන රාග ද්වේෂ මෝහයන් ලොකු බලපෑමක් කරනවා. ඊට අමතරව ඒක ගිහිල්ලා එතන බැඳෙනවා. ඊටත් අමතරව ඒකෙන් තව තව කෙලෙස් හරි නිකන් උල්පතකින් වතුර ගලනවා වගේ ඒ ඇසුර හරහා කෙලෙසුත් පහළ වෙනවා. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි රූප සම්බන්ධයෙන් සද්ද, ගන්ධ, රස, ස්පර්ශ හිතට එන අරමුණු සම්බන්ධයෙන් තියෙන. ඉතින් මේ විදිහට මේ අන්දමින් යම්ස කෙනෙක්ගේ හිත ඇසුරු කරනවා නම් ඒ අවස්ථාවේදී නිකේතසාරී කියලා පදය තමයි යොදලා තියෙන්නේ. කලින් කතා කළේ ඕකසාරී කියලා. ඒ කියන්නේ එතෙන්දී අර ස්කන්ධ සම්බන්ධයෙන් විඥානස්කන්ධය රූපස්කන්ධය අසුර කරනවා වේදනාස්කන්ධය අසුර කරනවා සංඥාස්කන්ධය අසුර කරනවා සංස්කාරස්කන්ධය අසුර කරනවා එතන තමයි ගැටලුව තිබුණේ දැන් මෙතන තියෙන්නේ අපිට කියන්න පුළුවන් විඥානස්කන්ධය එක්ක රූප එක්ක ශබ්ද එක්ක ගන්ධ එක්ක ස්පර්ශ එක්ක ධම්ම මේවා අසුර කරනවා. ඒ අවස්ථාවේදී අර වගේම යම්සි බැඳීමක්, තව තව කෙලෙස් පහළ වීමක්, ඒ තුළම දැවටීමක්, හිත පටු වීමක් මේ සම්පූර්ණ සංසිද්ධියට රාග ద్వේෂ මෝහයන්ගෙන් එල්ල කරන බලපෑමක් පේන්න තියෙනවා. හැබැයි දැන් මේකේ අනිත් පැත්ත ඊට පස්සේ දේශනා කරනවා මහා කච්චාන මහරහතන් වහන්සේ කතංච ගහපති අනිකේතසාරී හෝති. රූප නිමිත්ත නිකේත විසර විනිබන්ධෝ ගෝ ගහපති තථාගතස්ස පහිනා. උච්චින්න මූලා, තාලාවත්තු කතා, අනභව කතා, ආයතින් අනුපාද ධම්මා. තස්මා තථාගතෝ අනිකේත සාරීති මුච්චති. දැන් මේ අවස්ථාවේදී රහතන් වහන්සේගේ හිතේ අර කියපු කාරණා සිද්ධ වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ හිතේ රාග ద్వේෂ මෝහයන් නැහැ. රාග ద్వේෂ මෝහයන් සම්පූර්ණයෙන්ම මුළුමනින් පුටා දමනයි රහතන් වහන්සේගේ හිත තියෙන්නේ. ඒ නිසා ඇහෙන් රූප බලන අවස්ථාවේදී ඒ ප්‍රමාණීකරණයක් සිද්ධ වෙන්නේ ඇහැ පටු වෙලා නිමිති කීපයකට කොටු වෙලා එහෙම දැකීමකට වඩා වෙනස් ස්වරූපයක් තමයි එහෙනම් අපිට හිතා ගන්න වෙන්නේ. ඒ වගේමයි ඒ කැමැති රාග දේශ මොහයන්ට අදාළ ඒගොල්ලන්ගෙන් කරන උසිගැන්වීම මත යම් නිමිතිකරණයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙතනින් අදහස් වෙන්නේ යාට පේන්නේ නැහැ කියලා. පෙනීමකුත් සිද්ධ වෙනවා. හැබැයි නිමිතිකරණයක්, ප්‍රමාණීකරණයක් නැතිව දැකීමක් තියෙනවා. ඉතින් අපිට මේත් මෙතෙන්දි මතක් කරගන්න පුළුවන් අර බාහිය ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ හික්මීම. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කොහොමද දැකීම දැකීමකට පමණක් සීමා කරන්නේ. ඇසීම ඇසීමකට පමණක් සීමා කරන්නේ. නාසයෙන් දිවෙන් කයෙන් දැනගැනීම දැනගැනීමට පමණක් සීමා කරන්නේ. හිතට එන අරමුණු ඒ හඳුනා ගැනීමට පමණක් සීමා කරන්නේ කොහොමද? දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති සුතේ සුතමත්තම් භවිෂ්‍යති මුතේ මුතමත්තම් භවිෂ්‍යති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. එතකොට දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කිව්වහම එතන යම්සි දැකීමක් තියෙනවා. දැකීමක් නැත්තේ නෑ. එයාට පේනවා. නමුත් අර මෙතන දැන් අපි ඉස්තර කරා වගේ ඒ ඒවායේ නිමිතිවල දැවටී ගැනීමක් ඒවා තුළ පැදපදියම් වීමක් රාග ద్వේෂ මෝහ මත ක්‍රියාත්මක වෙන හැසිරවීමක් හිත එක්කෝ එතෙන්ට පටු වෙලා ඒක තුල කොටු වෙලා ඒකට கிඳා බැහැලා ඒක අස්සර රිංගගෙන තව තව ඒ නිමිති රස විඳීමක් ඒ තුලින් රාගයක් පහළ කර ගැනීමක් ඒක තුල බැඳීමක් මේ කිසිවක්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයාට පේනවා හැබැයි එතනින් ඉවරයි. දැකීමක් පමණක් සිද්ධ වෙනවා. ඉන් එහාට හිත ඇතුලේ නිමිතිකරණයක් හිත පටුවීමක් ප්‍රමාණීකරණයක් සිද්ධ වීමක් සිද්ධ වෙන්නේ මෙතෙන්දී සිද්ධ වෙන්නේ අපි හිතමු මේක දැන් ටිකක් සරලව තේරුම් ගන්න අපි හිතමු යම්සේ යෝගාවචරයක් සක්මනක් එහෙම කරනකොට එයා සක්මන් භාවනාවේ කාලයක් නිරත වෙනකොට විපස්සනාවක් වඩනකොට එයාට හැකියාවක් ඇති වෙන්න පුළුවන් අඛණ්ඩ සතියක් පවත්වන්න ඊට පස්සේ එයා විපස්සනාවක් වඩද්දී ගැඹුරින් විපස්සනා කරගෙන යනකොට මේ නැවත නැවත එයාට අත්දකින්න ලැබෙන මේ අරමුණු ස්පර්ශයක් තද ගතියක් රළු ගතියක් මුද්දු ගතියක් සැහැල්ලු ගතියක් බර ගතියක් උණුසුමක් සිසිලක් මේ ආදී අපි සාමාන්‍යයෙන් කතා කරන මේ ධාතු ලක්ෂණ පිළිබඳවත් එයා පිටු හොඳින් දැකගැනීමෙන් විස්තර දැනගැනීමෙන් එයා වාසය කරනවා තාමත් ඉතින් මෙතන යම්සි ප්‍රමාණීකරණයක් සිද්ධ වෙන්නත් පුළුවන් හැබැයි මේක තව තව එහාට යන්න යන්න විපස්සනාව වැඩෙන්න වැඩෙන්න මේවා තියෙන අනිත්‍ය ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් වැටහිලා ටික ටික දැන් හිතින් මේවා ඉවත් මේ සියල්ල කෙරෙහි උපාදාන දුරු මේ සියල්ල කෙරෙහි එක්තරාන්දමකින් විරාගී ස්වභාවයක් හිත තුළ පැන නැගීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේවා නිකන් බොඳ වෙලා යාමක්, නිමිති ගන්න බැරි වීමක්, එක්තරාන්දමකින් මේවා ඉවත්ව යෑමක්, ඒවෙන් ඈත් වීමක් හිත ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන්. දැන් එතකොට එයාට ස්පර්ශ නොදැනෙනවා නෙමෙයි ස්පර්ශ දැනෙනවා. නමුත් මේ ස්පර්ශ අස්සට රිංග ගන්න දැන් හිත නැලි වෙනවා. වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න හිත මැලි වෙනවා. මේ සියල්ල නිකන් එකට මිශ්‍ර වෙලා ගොජයක් බවට පත් වෙලා ෆ්ලක්ස් එකක් බවට පත් වෙලා දැන් නිකන් ඔක්කොම එකට රොත්තක් විදිහට රිත්තක් විදිහට තියෙනවා. නමුත් හිත ඒක කෙරෙහි දැන් උදාසීන තත්ත්වයක් කම්මැලි තත්ත්වයක් විරාගී තත්ත්වයක් තමයි පහළ කරගෙන තියෙන්නේ. දැන් කියන්නේ අර කලින් තිබිච්ච රාග බලපෑම දැන් එන්නේ අඩු වෙනවා. ද්වේෂ බලපෑම, මෝහ බලපෑම දැන් එන්නේ අඩු වෙනවා. දැන් අර රාග, ద్వේෂ, මෝහයන්ගෙන් කලින් කරලා තිබිච්ච පෙළඹවීම වෙනුවට ඒවැයෙන් දැන් විනිර්මුක්ත වෙලා, ඒවැයෙන් ඉවත් වෙලා කොහොමද සංසිඳිච්ච සැහැල්ලු ආකල්පයකින් මේ පේන දේ දිහා බලන්න පුළුවන් ගතියක් ඇති වෙන්න පුළුවන්. අපි දැන් තවත් එහාට යනකොට හිත මේ දේවල් කෙරෙහි මේ වර්තමානයේ අසුර කරන අපි දුමු ස්පර්ශය කෙරෙහි සක්මන් භාවනාවකදී සම්පූර්ණ විරාගී තත්ත්වයක් නිබ්බිදාවක් පහළ වුණා නම් හිත මේ සියල්ල අතහැරලා දාලා නිදහස් වීමකටත් ලක් වෙන්න පුළුවන්. අන්න ඒ බඳු නිදහසක් භුක්ති විඳින හිතක්. කියන්නේ රූපස්කන්ධේ උපාදාන නොකරන සිතක්, වේදනාස්කන්ධේ උපාදාන නොකරන සිතක්, සංඥාස්කන්ධේ උපාදාන නොකරන සිතක්. සංස්කාරස්කන්ධේ උපාදාන නොකරන සිතක්. විඥානස්කන්ධේ උපාදාන නොකරන සිතක්. එතන මෙන්න මේ බඳු අන්දමකින් ක්‍රියාත්මක වෙන හික්මීමක් යම්ස කෙනෙක් භුක්තියෙන් දෙනවා නම් දැන් ඉතින් එයා සක්මනේදී වටපිට බලබලා ඇවිද්දත් ඒ පේන නිමිති ගන්න හිත පෙළඹෙන්නේ නැහැ. ඒ Tamanටම සමහරටයක් එහාට යනකොට අත්දකින්න පුළුවන්. අර කලින් වගේ බල කළා හිර කළා පාදයේ හිත රඳවන්න යෝගාචරයට අවශ්‍ය වෙන්නේ නැහැ. එයා දැන් වටපිට බැලුවත් හිත යන්නේ නැහැ. වටපිට බැලුවත් පේන දේවල් නිමිති ගන්න, ඒවා තුල රැඳෙන්න, ඒවා තුල කොටු වෙන්න, ඒවා තුල හිත නිමග්න වෙන්න, ඒ තුල බැඳෙන්න, මේක අසර වෙන්න යන, රිංග ගන්න, මත ප්‍රකාශ කරන්න මේ මොකක්වත් නැහැ. හැබැයි පේනවා. දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති. ඒ වගේමයි ශබ්දත් ඇහෙනවා. ගීත රාවයක් ඇහෙනවා. නමුත් ඒක ගැන වැඩි මනාපයක් අමනාපයක් ඒවා හිවිල්ලක් හිතින් මිමිනිල්ලක් මේසට තට්ටු කිරෙල්ලක් ඒ මොකක්වත් නැහැ. හැබැයි ඇහෙනවා. ඒ කියන්නේ දැන් අර ඒ හිතේ විපස්සනාවක් කරහා ඒ ගොඩනගෙන විරාගී අත්දැකීම අර රාග ద్వේෂ මෝහයන්ගේ බලපෑම ඉවත් වීමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසාම නිමිති ඇතුළට ගන්නෙ නෑ දැන් හිත හිත නිමිති නොදන්නා තත්වයක පවතිනවා. ඒ වගේමයි හිත කොටු වීමක්, පටු වීමක් නැහැ. හිත හොඳ විවෘත බවකින් තියෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් ගීතයක් ඇහෙනකොට අපිට පේන දේවල් එච්චර ගැන අවධානයක් නැහැ. නාසයට දැනෙන දේවල් ගැන අවධානයක් නැහැ. දිවට දැනෙන රස ගැන අවධානයක් නැහැ. කයට දැනෙන ස්පර්ශය ගැන ලොකු අවධානයක් නැහැ. මොකද අර ගීතයට කොටු වෙලා, සද්දයට කොටු වෙලා, සද්දයට කොටු වෙච්ච හිතක් සද්දයට ප්‍රමාණීකරණයකට ලක් වෙච්ච හිතක්. ඒ සද්දට අපිට හිත ගිහිල්ලා ඒකෙන් බැඳිලා ඒකෙන් රාගන් විශ්ිත සතුටක් ලබන අවස්ථාව හිතේ පටුවීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් එහෙම පටුවීමක් හිතේ නෑ දැන් හිත තියෙන්නේ බොහොම ලස්සනට පැතිරීමක්. හිත පැතිරිච්ච ගතියක්, සැහැල්ලු ගතියක්, සරල ගතියක්. කතන්දර ගොතන් නැති ගතියක්, නිශ්ශබ්ද ගතියක් තමයි ශාන්ත ගතියක් තමයි හිතේ අනාස්පාසිලා තියෙන්නේ. හැබැයි ඒ සද්දය එනවා. ගඳ සුවඳ දැනෙනවා. රස දැනෙනවා. ස්පර්ශ දැනෙනවා. විටින් විට හිතටත් අරමුණු එන්නත් පුළුවන්. නමුත් මේ එකක්වත් හිතට ප්‍රබල බලපෑමක් කරන තරම් ශක්තිමත් නැහැ. ඒවා නිකන් ඈතින් ඇවිල්ලා උඩුව පෙන්නලා මූණ පෙන්නලා යනවා වගේ පසුබිමින් ඇවිල්ලා විපරම් කරලා යනවා වගේ දත්තයක් වෙන්න පුළුවන්. ඒ මිසක් ඇතුළට එන්න ගතියක් යෝගාචරය අත්දකින්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් යෝගාචරයෙන් ප්‍රකාශ කරනවා. කාලයක් විපස්සනා භාවනාවක් වඩනකොට සතිපට්ඨානයක් වඩනකොට මේ වගේ தත්වයකට යෝගාශ්‍රයටපත් වෙන්න පුළුවන්. ඉතින් යාට එතකොට මේ ඒ බඳු මට්ටමක ලබන අත්දැකීම දැන් මේ තථාගතයන් වහන්සේ කෙරෙහි රහතන් වහන්සේ කෙරෙහි පෙන්ලා දෙන தත්වයට ටිකක් తాවකාලිකව සමානයි කියන්න පුළුවන්. කියන්නේ පූර්ණ වශයෙන් මේ தත්වය දිගට පවත්වන්න යෝගාචර හැකියාවක් නැහැ. අර විපස්සනා නුවණ හොඳට හිතට ප්‍රයාත්මක වෙන අවස්ථාවේදී එයාගේ හිතත් ඒ කිසිම රාගයකට, ද්වේෂයකට, මෝහයකට ඒ බලපෑමකට ලක් නොවන නිසා ඒ නිමිතිකරණයක් ප්‍රමාණීකරණයක් සිද්ධ නොවි සැහැල්ලුවෙන් ඒ වගේම නොබැඳී, උපාදාන නොකර, කිසිවක් ඇසුරු නොකර තියෙන සත්‍යයක් අත්දකින්න පුළුවන්. ඉතින් මේ தත්ත්වයන් අනිකේතසාරී කියලා හඳුන ගන්න පුළුවන්. දැන් අපි සතිපට්ඨාන සූත්‍රය ගැන දේශනා කරද්දී මේ පිටුදුට මතක ඇති බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨානයේ හැම කමඨාණක් ගානේ ඔය தත්ත්වය දේශනා කරනවා. ඒ කියන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිති මේ ලෝකේ කිසිවක්ම උපාදාන නොකර අනිශ්චිතව වාසය කරනවා. වාසය කරනවා. කියන්නේ දිගට පවත්වනවා. ඒතකොට සමාලාට යෝගාචරයට මේක මුලදී එක පාඩම දිගට පවත්වන්න බෑ. සමාහට කෙටි කාලයක තමයි මුලින් පවත්වන්නේ. ඉතින් එතනින් තමයි පටන් ගන්න වෙන්නේ. හැබැයි ඒක තව තව ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න, දියුණු කරන්න දියුණු කරන්න හිතේ ඒ தත්ත්වය නිකන් අල්ල හිටින ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි භාගතුන් වහන්සේ බාහ්‍ය දාරුචීරිය තාපසතුමාව උනන්දු කරන්නේ. ඒක දැන් හික්මීමක් වශයෙන් කරන්නේ. දැන් හිත තුළ නුවණක් දිනුනලා තියෙනවා, විපස්සනා නුවණක් තියෙනවා. මේ ලෝකේ තියෙන දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ඇති වෙලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම සම්බන්ධයෙන් යම් වැටහීමක් තියෙනවා. හොඳින් විපස්සනාවක් දියුණු වීම හරහා විපස්සනා නුවණක් අවදි වෙලා තියෙනවා. ඒ අවදි වෙච්ච විපස්සනා නුවණ පාදක කරගෙන දැන් හික්මෙන්න තව දුරටත් දිත්තේ දිත්තමත්තම් භවිෂති. සුතේ සුතමත්තම් භවිෂති. මුතේ මුතමත්තම් භවිෂති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති. දැක්කහම දැක්ක මතින් නතර වෙන්න. ඇහුණහම ඇහුණ මතින් නතර වෙන්න. නාසයට දිවට කයට දැනුනහම එපමණකින් නතර වෙන්න. හිතට අරමුණක් පැමිණියාම අරමුණක් බව හඳුනා ගන්න. ඒ ඔස්සේ දිගට හිතන්න යන්න එපා. ඒතර මෙන්න මේ හික්මීම හැමනම් කෙනෙකුට ඇති කරගෙන තමයි මේ මාර්ගය තව ඉදිරියට යන්න තියෙන්නේ. කියලා අපිට තේරෙනවා මේ විපස්සනාවේ තැන්තැන් මේ නැත්තම් එක එක සම්දිස්ථාන එක එක යුග තමයි මේ පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ පරිණතම මට්ටම ඒක මුදුන් පෙත්ත තමයි කරන රහතන් වහන්සේ කෙනෙක් භාගතුන් වහන්සේ නිරූපණය කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේ උන්වහන්සේලාගේ සම්පූර්ණයෙන්ම රාග දේශ මොහයන් මුලින් පුටා දමලා තියෙන නිසා අර කිව්වා වගේ හිත ප්‍රමාණීකරණයකට, පටු වීමකට, කොටු වීමකට ලක් වෙන්නෙත් නැහැ. අරමුණකට හිත යොමු කරා කියලා ඒකෙන් නිමිති ගැනීමක් එහෙමත් නැත්නම් ඒ තුලින් කෙලස් පහළවීමක්, ඒකේ බැඳීමක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ නිසා කියන්න පුළුවන් සම්පූර්ණ නිදහස් චින්තනයක්. නැත්නම් අපි තුන් රහතන් වහන්සේලා දෙන්නේ එකම අරමුණක් දිහා බලද්දී කියන්නේ උන්වහන්සේලාගේ හිත දෙකේම රාග දේශ මොහයන් නැති නිසා ඒකාතකින් අපිට කියන්න පුළුවන් බොහොම සාමකාමී ආකල්පයක් සෑහඳුනට සමාන ආකල්පයක් ලබනවා ඇති. අත්දැකීමක් ලබනවා ඇති. මොකද ඒවට බලපෑමක් එල්ල කරන්නේ අපේම ඇතුලේ තියෙන කෙලෙස් වලින්. ඇහැ කරන්නේ හුදෙක් මේ භෞතික ක්‍රියාදාමයේ පමණයි. හිත ඇතුලේ තමයි ඇත්තටම තියෙනවා කියනවා නම් මේ සම්පූර්ණ මෙහෙවීම සිද්ධ වෙන්නේ. ඇහැ හැසිරවීම සිද්ධ වෙන්නේ. නිමිතිකරණය සිද්ධ වෙන්නේ. ඒ උකහා ගැනීම සිද්ධ වෙන්නේ. Tamanට කැමති දේ විතරක් උකහා ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒ කැලල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රාග දේශ මොහ ඉවත් වීම නිසා දැන් තනිකරම ඉතින් හරීම අපිට කියන්න පුළුවන් සුද්ධ මට්ටමක නිවැරදි මට්ටමක ඉඳුරන් හැසිරීමක් තමයි දැන් එහෙමනම් සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඊළඟට එන කොටස් සම්පූර්ණයෙන්ම විනයට ටිකක් අදාළයි. එමත් නැත්නම් වික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන කරන දේශනාවක් බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේ ගැන කරන දේශනාවක්. ඉතින් එතකොට මෙතන අර භික්ෂු විනයට සම්බන්ධයි. කොහොමද මේ ගමක හැසිරෙන අපිටම ගමේ පින්නපාතේ යන ගමක් ඇසුරු කරන භික්ෂුන් වහන්සේ නමක් මේ ගමේ නොඇලී ආශය කරන්නේ කොහොමද? අනවශ්‍ය විදිහේ සම්බන්ධතාව ගොඩනගා ගන්න නැතිව තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන කටයුතු කරන්නේ කොහොමද කියන එක තම ගැන තමයි ඊට පස්සේ මේ ගාථාවේ ඉදිරි කොටස් වලින් විස්තර වෙන්නේ. කතංච ගාමති ගාමේ සන්තව ජාතෝ හෝති. කොහොමද මේ සන්තවයක් කරන්නේ? ඒ කියන්නේ ඕනවට වඩා ඇඟැලුම්කම් පවත්වමින් ගමක් ඇසුරු කරන්නේ කොහොමද කියලා මුලින් විස්තර කරනවා. ඉදගහපති ඒකච්චෝ ගිහිහි සංසප්තෝ විහෙරති. ඒ කියන්නේ ගිහියන් එක්ක මේ වික්ෂුන් වහන්සේ ඕන්ට වඩා ඇඟලුම් කම් පවත්වන්න යනවා. ඇයි හොඳයිකම් පවත්වන්න යනවා. යාළු මිත්‍රකම් පවත්වන්න යනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ සතුට වෙන අවස්ථාවේදී මෙයත් සතුට වෙනවා. ඒගොල්ලෝ දුක් වෙන අවස්ථාවේදී මේ වික්ෂුන් වහන්සේ දුක් වෙනවා. ඒකට හරි හරියට නිකන් අර යාළුවෙක් වගේ ඒගොල්ලන්ගෙම කටයුතු කර කර ඒගොල්ලන්ට කරන්න තියෙන දේවල් මොනවාද කියලා අහහා සාමාන්‍ය කුළුබග වීමකින් මේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ යාළුවෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් ඒක තමයි සන්තව ජාතෝ යම්සි සන්තවයක් සංසර්ගයක් ගිහි සංසර්ගයක් පැවැත්වීම කියලා කියන්නේ. ඒකේ අනිත් පැත්ත තමයි ඊට පස්සේ අනුමත කරලා තියෙන්නේ. ඒ තමයි න සන්තව ජාතෝ හෝති. කියන්නේ සන්තවයක් කරන්නේ. ඒ කියන්නේ ගිහියන් එක්ක අනවශ්‍ය අසුරක් පවත්වන්නේ. තමන් ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරනවා හැර ඉන් එහා අනවශ්‍ය අසුරක් පවත්වන්නේ. යාළු මිත්‍රකම් පවත්වන්න යන්නේ යම්කිසි පරතරයක් තියාගෙන තමන්ගේ ගෞරවයත් ඒ අයගේ ගෞරවයත් රැකෙන පරිදි කටයුතු කරනවා අනවශ්‍ය ගේහසිත සම්බන්ධතා පවත්වන්න යන්නේ ඒක ඉතාම වටිනවා මොකද අද කාලේ වෙනකොට වික්ෂුන් වහන්සේලාට ඉතින් ගිහි අයගේ කටයුතුම කරන්න වෙලා තියෙන අවස්ථාත් පේන්න තියෙනවා ඉතින් ඒ අයගේ ගෙවල් වල තියෙන කටයුතු මොනවද කියලා අහලා ඒවට උදව් උපදව් කරගෙන මගුල් තුලාවලටත් සම්බන්ධ වෙලා, උපන්දින සාදවලටත් සම්බන්ධ වෙලා, ඊළඟට අවමගුල් වලටත් සම්බන්ධ වෙලා, පිරිත් ගෙවල් වලටත් සම්බන්ධ වෙලා, එහෙම කටයුතු කරන්න ගියාම ඒ පැවිදි වෙච්ච අර්ථය මුදුන්පත් කරගන්න මේ භික්ෂුන් වහන්සේට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ගිහි අයගේ පැත්තෙන් හිතන්නේ ඒගොල්ලෝ තමන්ගේ වැඩේ කර ගැනීම. අපි හිතමු එක ගමක පවුල් 100ක් ඉන්නවා නම් එක පවුලකගේ යමක් යම්කිසි දෙයක් කරන්න ගියාම ඒ පවුලේ කෙනා දකින්නේ ඒ පවුලේ ඉන්න ගෘහමූලිකයා එයා දකින්නේ එයා තමන්ගේ වැඩේ කරගන්නේ. ඒකට මූලිකත්වයේ දේවතී පන්සලේ හාමුදුරුවෝ. කියන තමයි බලන්නේ. ඉතින් මේ විදිහටම තමයි ඊළඟට ඊළඟ අනිත් පවුලේ කෙනත් කල්පනා කරන්නේ. ඒතර පවුල් 100ක් තියෙනවා නම් ඒ පවුල් 100ටම තම තමා කෙරෙහි වැඩි නැඹුරුවක් තම තමා කෙරෙහි මේ විශේෂ අවධානයක් ඒ පන්සලේ හාමුදුරන්ගෙන් ලබා ගන්න තමයි. ඒකට මේ පවුල් 100ම කටයුතු කරන්නේ. ඒතර පන්සලේ හාමුදුරන්ට ඒතර තමන්ගේ වැඩක් කරන්න හැකියාවක් නැහැ. බණක් භාවනාවක් කරගන්න අවස්ථාවක් නැහැ. ඒ පෞල්සීයේම අවශ්‍යතාවයන් මුදුපත් කරමින් ඒගොල්ලන්ට අනුශාසනා කරමින් ඒගොල්ලන්ට පිළිත් නූල් බඳින්මින් ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක එකතකින් බොහොම ශෝචනීය තත්ත්වයක්. මොකද මේ භික්ෂුන් වහන්සේ පැවිදි වුණේ ඔය අර්ථය සඳහා නෙමෙයි. උන්වහන්සේ පැවිදි වුණේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන ගාථාවක් දේශනා කළා නැත්නම් වාක්‍යයක් දේශනා කළා තමයි උන්වහන්සේ පැවිදි වුණේ. මේ සියලු දුක් දුරු කර හරින්න. නිවන් සුව සාක්ෂාත් කරන අර්ථයෙන් තමයි පැවිදි වුනේ. නමුත් අද කාලේ වෙනකොට සම්පූර්ණ මේවා වෙනස් වෙලා ඒ භික්ෂුන් වහන්සේ ඒ ගිහි උපාසක උපාසිකාවන්ගේ තියෙන උමනාව පාකම් ඉෂ්ට කරගන්න ඒගොල්ලන්ට ආශිර්වාද කරන්න පිළිත් නූල් බඳින්න සිද්ධ වෙන තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ නිසා කිසිම තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න තියෙන අවස්ථාව ගිලිහි යන මට්ටමකටපත් වෙලා තියෙනවා. ඒක හරිම ශෝචනීයයි. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් නිසන්වනේ වුණත් අපි භාවනා වැඩසටහනක් සංවිධානය කරද්දී වික්ෂුන් වහන්සේලාව ගෙන්න ගන්න එක හරිම අපහසුයි. පැමිණියත් දවස් දෙකෙන් තුනෙන් ආපහු යන්න සිද්ධ වෙනවා. ඒ පන්සලේ දහසකුත් එකක් ඒ අනිකුත් ගිහි අයගේ කටයුතු සම්පාදනය කරන්නේ වික්ෂුන් වහන්සේ හරිය නිකන් බැඳී සිටිනවා වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලා ඉක්මනටම ඇවිල්ලා නැවතත් පන්සලට වැඩම කරනවා. මොකද එහෙම නැත්නම් ගිහි අය අසතුටටපත් වෙනවා. ගිහි අය මේ නෝක්කඩු කියනවා තමන්ගේ ගෙදෙට්ට ආවේ නැහැ, අර වැඩේ කරේ නැහැ, මේ වැඩේ කරේ නැහැ කියලා. ඒක වික්ෂුන් වහන්සේ අද කාලේ වෙනකොට මේ ගිහි අයගේ නිකන් වැඩකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නෙමෙයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. මේ தত্ত্বය බුදුරජාණන් වහන්සේ විස්තර කරපු தত্ত্বය මේ මහා කච්චාන මහරතන් වහන්සේ විස්තර කරනවා න සන්තව ජාතෝ ඒ කිසිම ගෙවල් වල නැත්නම් ඒ ගිහි ඇසුරක අනවශ්‍ය ඇසුරකට යන්නේ නැහැ. අනවශ්‍ය ඇඟැලුම්කම් පවත්වන්න යන්නේ නැහැ. යාළු මිත්‍රකම් පවත්වන්න යන්නේ නැහැ. ඒ අයත් එක්ක දුක් වෙන්න හෝ සතුටු වෙන්න යන්නේ නැහැ. ඒ අයගේ පවුලක කෙනෙකුට යම්සේ අපි හිතමු මොකක් හරි අකරතැබ්බයක් සිද්ධ වුණා. ඉතින් එතනට ගිහිල්ලා ඒගොල්ලොත් එක දුක් වෙවි අඬා වැළපෙන්න මේ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වෙන්නේ නැහැ. සමහර විට ඉතින් ඒගොල්ලෝ පන්සලට ආවොත් පොඩ්ඩක් හිත හැදෙන්න බණපදයක් කියන එක කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවකුත් නැහැ. මෙතන කරන්නේ ඊට එහා ගිහිල්ලා, ගෙදෙට්ට ගිහිල්ලා ඒ අයගේම දේවල් බල බලා ඒවලත් එක්ක දුක් වෙමින් ඉඳීමක් නැත්නම් ඒගොල්ලන්ට යම්සි ලාභයක් ලැබුණාම ඒකත් එක්ක සතුටු වෙමින් ඉඳීමක් අනවශ්‍ය ඇඟැලුම්කම් පැවැත්වීමක් මේ වික්ෂුන් වහන්සේ කරන්නේ මේ රහතන් වහන්සේ කරන්නේ ඊට පස්සේ දේශනා කරනවා කතංච ගහපති කාමේහි අරිත්තෝ හෝති දැන් ඒ කියන්නේ මේ කාමයන් කෙරෙහි ලොකු කැමැත්තක් තාම සිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා නම් එතන කියනවා කාමෙහි අරිත්තෝ හෝති කියලා. ඒ කියන්නේ අර කාමයන්ගෙන් හිස් වෙලා නැහැ හිත. තාමත් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ කාමයන්මයි. ඉතින් මේකත් මේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හිතමු යම්සි කෙනෙක් ගෘහාශ්‍රිතව වැඩ කරන විහිත් පින්වතෙක්. වික්ෂුණහන්සේ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් පන්සලක වැඩ කටයුතු වල නිරත වෙනවා. අපි තුමු භාවනා වැඩසටහනක් වගේ දෙයකට සම්බන්ධ වෙලා ආස්වාස ප්‍රස්වාසයක හිත යොදන්න උත්සාහ කරාම ඒ වුණාට හිත එතන ඉන්නේ නැහැ. අර අත්දකපු දේවල් තමයි මතක් වෙලා ඉන්නේ. ඒ රාගයෙන් බැඳිච්ච දේවල් ටික ඔක්කොම දැන් මතක් වෙනවා. අපි අපේ හිත ගිය යම්ස කෙනෙක් ඉන්නවනම් ඒ කෙනා මතක් වෙනවා. හිත ගිය යම්ස තැනක් තියෙනවනම් ඒ තැන මතක් වෙනවා. හිත ගිය යම්ස සිදුවීමක් තියෙනවනම් ඒ සිදුවීම නැවතත් මතක් වෙනවා. අපේ හිතේ නොයෙකුත් අරමුණු පහළ වෙනවා. මොකද අපේ හිතේ තාම රාග අනුසය ක්‍රියාත්මක වෙනවා. පටිඝ අනුසය ක්‍රියාත්මක වෙනවා. අපිට යම්ස කෙනෙක් අකටයුත්තක් කරලා තිනවා නම් එහෙම නැත්නම් අමනාපයක් ඇති අපේ හිතේ ඇති වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනා දැන් මතක් වෙවි මතක් වෙවි එනවා. මොකද මේ ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ ඊටාම නික්ලේශී සෑහඳුන නික්ලේශී අරමුණක්, උපේක්ෂා සහගත අරමුණක්, කෙලස් දනවන් නැති අරමුණක්. ඉතින් ඒ වෙලාවේ හිතට හරි කම්මැලි. හරි නිකන් අර gederin එළියට ඇදලා දැම්මා වගේ. එතකොට ඉතින් අර ආයෙත් විඥානය ගිහිල්ලා අර සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ වල පැටලෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒක එතන පෙන්눔 කරනවා මේ අපේ හිතේ තියෙන මෙන්න මේ කාමයන්ගෙන් නොසිස් වෙච්ච ගතිය. තාමත් හිත පිරලා තියෙන කාම සංඥාවන්ගෙන්. ගෙවල් අතහැරලා ආවට මොකද හිත පිරලා තියෙනවා කාමත් තාමත් කාම සංඥාවන්ට. තමන්ගේ ගෙදර ඉන්න බිරිඳ මතක් වෙන්න පුළුවන්, ස්වාමියා මතක් වෙන්න පුළුවන්, දරුවන් මතක් වෙන්න පුළුවන්, දෙමව්පියන් මතක් වෙන්න පුළුවන්. නැත්තම් ගෙදර දොර හංගලා තියෙන ධනයක් ගැන මතක් වෙන්න පුළුවන්. යාන වාහන ගැන මතක් වෙන්න පුළුවන්, රැකී ආරක්ෂාවන් ගැන මතක් වෙන්න පුළුවන්, දේශපාලනය ගැන මතක් වෙන්න පුළුවන්. විවිධාකාර දේවල් අපේ හිත ඇතුලේ හොල්මන් කරනවා. මොකද මේ කාමයන්ගෙන් හිත හිස් නැහැ. කාමේසු අවිගත රාගෝ අවිගත ඡන්දෝ අවිගත ප්‍රේමෝ අවිගත පිපාසෝ අවිගත පරිලාහෝ අවිගත තණ්හෝ ඊටාම ගැඹුරින් විස්තර වශයෙන් මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා අවිගත රාගෝ කියන්නේ රාගය ඉවත් වෙලා නැහැ අවිගත ඡන්දෝ කාම ඡන්දේ ඉවත් වෙලා නැහැ අවිගත ප්‍රේමෝ ඒ කෙරෙහි තියෙන ආලය ප්‍රේමේ ඉවත් වෙලා නැහැ අවිගත පිපාසෝ ඒකට තියෙන ආශාව ඒකට තියෙන උවමනාව පිපාසය ඉල්ලන ගතිය. ඒවත් ඉවත් වෙලා නැහැ. අවිගත පරිලාහෝ. ඒවෙන් දැනෙන දැවිල්ල ඒක ඉවත් වෙලක් නැහැ. අවිගත තණ්හෝ. ඒවෙන් එන තණ්හාව, ඒවා කෙරෙහි තියෙන ආශාව, තණ්හාව ඒක ඉවත් වෙලක් නැහැ. ඒ නිසාම හිත ඒවයින්ම පිරලා තියෙනවා. හිත ඇතුලේ නිකන් අර කුණු ගොඩක් තියන් ඉන්නවා වගේ. හිත සම්පූර්ණයෙන්ම මේ කාම සංඥාවන්ගෙන්ම ඔද්දල් වෙලා පිරිච්ච අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒකේ අනිත් පැත්ත දේශනා කරනවා කතංච ගහමති කාමේහි රිත්තෝ හෝති. අන්න දැන් හිත කාමයන්ගෙන් නිදහස්. හිත ඇතුළ හිස් කාම සංඥාවන්ගෙන් හිත හිස් වෙලා තියෙනවා. ඉදගාපති ඒකච්චෝ කාමේසු විගත රාගෝ හෝති විගත ඡන්தோ විගත ප්‍රේමෝ විගත විපාසෝ විගත පරිලාහෝ විගත තණ්හෝ එවං කෝ ගහපති කාමේහි රිත්තෝ හෝති. එතකොට ඒ අවස්ථාවේදී අන්න හිත හිස් හිතේ නෑ කාම සංඥා හොල්මන් කිරීමක්. අතීතයේ අසුර කරපු රසවත් රසවත් දේවල් මතක් කර කර මතක් කර කර ඒ කාම සංඥා හිත තුල ක්‍රියාත්මක වීමක් ඒවා තුලම හිත පැටලීමක් කෙලස් පහළ වීමක් මේ වෙලාවදී සිද්ධ වෙන්නේ නැත්නම් අන්න කාමේහි රිත්තෝ හෝති කියලා දේශනා කරනවා. ඒ කියන්නේ ඉතින් ওই වගේ මට්ටමකට එන්න සෑහෙන්න අපිට උත්සාහ කරන්න වෙයි. මොකද අපි වැඩසටහනකට එම සම්බන්ධ වෙනකොට ඔය ඔක්කොම අපි ඇසුරු කරපු දේවල් භෞතික වස්තු ටික ගෙදරාවට මොකද? ඉතින් ඒ ටික ඔක්කොම අරගෙන තමයි එන්නේ. සමහරට අපි පිට රටකට ගියා වෙන්නත් පුළුවන්. මේ මතක් වෙන්නේ ගෙදර තියෙන කාම වස්තුන් ටික. තමන්ගේ දරුවෝ ටික මතක් වෙනවා, තමන්ගේ බිරිඳ මතක් වෙනවා, තමන්ගේ ස්වාමියා මතක් වෙනවා, අම්මා තාත්තා මතක් වෙනවා. ගෙදර තියෙන ඉඩකඩම් ටික මතක් වෙනවා, යාන වාහන මතක් වෙනවා, ගෘහ භාණ්ඩ මතක් වෙනවා. එහෙමත් නැත්නම් තමන් උපයලා තිබිච්ච යම් යම්කිසි නම්බුනාම ගරු නම්බුනාම ඒවා මතක් වෙනවා. ඉතින් මේ සියලු කාම සංඥාවන්ගෙන්ම අපේ හිත පිරලා තියෙනවා. අපි කොතරම් ඈතකට අපේ gederin ගියත්. ඒ නිසා අපි ටික ටික හිත ඒ කාම සංඥාවෙන් ඉවත් කිරීම යම්සි රූප කර්මස්ථානයක් අනුසාරයෙන් තමයි මුලදිම කරගන්න තියෙන්නේ. ඒකයි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සක්මනක් එහෙම කරද්දී ඒ පාදයේ දැනෙන දැනීමට හිත යොදන්න වැඩි වැඩියෙන් උත්සාහත් කරන්න. එහෙමත් නැත්නම් අපි වම දකුණ කියලා ඔසවනවා තබනවා කියලා පුළුවන් තරම් හිත ඒ සරල කායික අරමුණක බැඳ තබන්න උත්සාහ කිරීම තුළ අර හිතට එන අතෝරක් නැති කාම සංඥාවන්ගෙන් අපේ හිත යම් පමණක් නිදහස් කරගන්න අවස්ථාවක් සැලසෙනවා. తాවකාලිකව නිදහස් කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ගඳ සුවඳ රස පහස ස්පර්ශ ඔස්සේ අපේ හිත දුවනවා. ඒවටම අපේ හිත කැමැත්තක් දක්වනවා අතීත අනාගත වර්තමාන සියලුම කාම අරමුණු වලින්ම අපේ හිත පිරෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න අපි උපක්‍රමයක් වශයෙන් මේ වර්තමානයේ පෙළ ගැහෙන යම්සේ කායික අරමුණක කායික දැනීමක කායික ස්පර්ශයක හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඉතින් මේකේ සාර්ථකත්වය ඇති වෙන්න ඇති වෙන්න නැත්නම් වැඩි වෙන්න වැඩි වෙන්න අපේ හිතේ කාම සංඥා අඩු වෙන්න ගන්නවා. දැන් හිත ටිකක් සැහැල්ලු වෙනවා. අර ඔළුවේ උඩ තියාගෙන ආපු බඩු මල්ල පොට්ටනිය පැත්තකින් තිබ්බා වගේ දැන් අන්න හිත නිකන් සැහැල්ලු වීමක් හිතේ ඉඩකඩ වැඩිවීමක් කාම සංඥාවන් වල අඩුවීමක් යෝගාචරයකට ඇති වෙන්න පුළුවන්. මේ தත්ත්වය ඉතින් ඒ යෝගාචරය බොහොම සහනශීලී තත්ත්වයක්, සැහැල්ලු තත්ත්වයක් වශයෙන් අත්දකිනවා. නමුත් සමහර වෙලාවට ඉතින් ඒක එකපාරටම දරා ගන්න බැරි නිසා නින්දට වැටෙනවා. මොකද අපේ හිත කාම සංඥාවන්ගෙන් තමයි පෙළපින් නැත්තම් උද්දීපනය කරමින් අවුස්සමින් තිබිලා තියෙන්නේ. ඒ කාම සංඥා ටික අඩු වෙවි අඩු වෙවි යනකොට නිින්ද යනවා. මොකද අර අවුස්සන්න කෙනෙක් නැහැ. පෙලන්න කෙනෙක් නැහැ. පෙලීම මත නැගිටලා හිටපු හිතක්. පෙලීම මත ඇවිස්සීම මත අවදියෙන් හිටපු හිතක් තමයි තිබිලා තියෙන්නේ. දැන් මේ පිළීම අඩුවීම නිසා ඇවිස්සීම අඩුවීම නිසා හිත නින්දට වැටෙනවා. තවත් කාලයක් යනවා අවුස්සන් නැතුව ඉන්නකොට, පෙළන් නැතුව ඉන්නකොට අවදියෙන් ඉන්න පුළුවන් හිතක් හදාගන්න. වෙනත් වචනෙන් කියනවා නම් අපේ හිත හරිම ගොරහැඩි හිතක් තමයි අපිට තිබිලා තියෙන්නේ. භාවනාවකින් හිත සියුම් කරනකොට සංවේදී කරනකොට අපිට නිින්ද යනවා. ඉතින් කාලයක් යනවා යෝගාවචරයේකට ඒ සංවේදී කරද්දිත් නිෂ්කලංකව තියද්දිත් අවුස්සන් නැතුව ඉඳද්දිත් පෙළන්නේ නැතුව ඉඳද්දිත් බොහොම සුවසේ අවදියෙන් සැහැල්ලුවෙන් සතියෙන් ශාන්තව වාසය කරන්න අපේ හිත හදාගන්න කාලයක් යනවා. ඔන්න ඔය මට්ටම එහෙනම් මේ කාමේහි රිත්තෝ හෝති කියලා කියන්න පුළුවන්. එතකොට දැන් ඔන්න කාම සංඥා අපිටම සියල්ලම ඉවත් වෙලා. හිතේ කාමසිතුවිලි පහළ වෙන්නෙම නැහැ. ද්වේෂසිතුවිලි ඒ මොකක්වත් පහළ වෙන්නේ නැහැ. හිත සම්පූර්ණයෙන්ම නිදහස්. සැහැල්ලුයි. කාම සංඥා රැඳෙන්නේ නැහැ හිතේ. අනුසය වශයෙන් තැම්පත් වෙන්නේ අන්නේ తত্ত্বය ඒ කාමේහි රිත්තෝ හෝති කියලා මේ මහා කච්චාන මහරතන වාසේ දේශනා කරනවා. කතංජ ගහපති පුරෙක්ඛාරෝ පුරෙක්ඛරාණෝ හෝති දැන් ඔන්න තවත් පැත්තක් දේශනා කරනවා. මේ මොකද්ද තව තව ආශාවන් පෙරටු කරගෙන අපේක්ෂාවන් පෙරටු කරගෙන වාසය කරනවා කියලා කියන්නේ. ඉදගහපති ඒකත්ස්ස ඒවං හෝති. ඒවං රූපෝසියං අනාගත මන්දහන. ඒවං වේදනෝසියං අනාගත මන්දහන. ඒවං සංඤෝසියං අනාගත මන්දහන. ඒවං සංඛාරෝසියං අනාගත මන්දහන. ඒවං විඥානෝසියං අනාගත මන්දහන. ඒවං කෝ ගහපති පුරෙක්ඛාරාණෝ හෝති. දැන් අපි මේ වර්තමාන දේවල් අතීත දේවල් ඇසුරු කරමින් ඒ කාම සංඥාවන් වලින් හිත පුරෝගෙන ඉන්නවට අමතරව අනාගතයේ පුළුවන් තරම් කාම සංඥා ඇති කරගන්න කාමයන් ඇසුරු කරන්න බලාපොරොත්තු තියාගෙන අපේක්ෂා තියාගෙන ප්‍රාර්ථනා කරගෙන කන්නලව් කරගෙන යාඥා කරගෙන ඒවම ප්‍රාර්ථනා කරගෙන තමයි ජීවත් වෙන්නේ. මේ පුදුමාකාර එක අතකින් අර නිහීන මට්ටමක මානසිකත්වයක්. පුළුවන් තරම් අපි ඒව පතනවා, ඒවම අපේක්ෂා කරනවා. ඒවම යාඥා කරනවා, ඒවම ඉල්ලනවා. ඒ ඉල්ල ඉල්ල තමයි අපි කටයුතු කරන්නේ. ඔන්නේ සත්වය තමයි මේ පුරෙක් කරානෝ කියලා කියන්නේ. අනාගත අපේක්ෂාවන් සහිතව කටයුතු කරනවා. ඊට පස්සේ ඒකේ අනිත් පැත්ත කරන දේශනා කරන කතංච ගාපති අපුරෙක් කරානෝ හෝති. ඉදඝාපති ඒකච්චස්ස න ඒවං හෝති. ඒවං රූපෝසියා අනාගත මන්දහනති මේ විදිහට ඒ අනාගතයේදී මෙන්න මේ බඳු කයක් ඇති කරගන්න මෙන්න මේ බඳු සංඥා ඇති කරගන්න මෙන්න මේ බඳු කරුණම්බ ඇති කරගන්න මෙන්න මේ බඳු විදියට කෂ්ඨාන්න කල්පනා කරන්න ගෙවල් හදාගන්න තියෙන নানা ප්‍රකාර ඒ දහසකුත් එකත් අනාගත අපේක්ෂාවන්ගෙන් හිත පෙළන්නේ නැතුව නැත්නම් ඒ අපේක්ෂාවන්ගෙන් හිත බර කරගන්න නැතිව හිතට වද දෙන්නේ නැතිව සැහැල්ලුවෙන් වාසය කරනවා හැබැයි මෙතන අදහස් වෙන්න එකක් නැහැ මේ අපේක්ෂා භංගත්වයක වාසය කිරීමක්. දැන් මේ අපේක්ෂා රහිතව වාසය කිරීමයි අපේක්ෂා භංගත්වයක සිටීමයි කියන එක වෙනස්. අපි අපේක්ෂා භංගත්වයක් කියලා කියන්නේ දැන් අපිට තේරෙනවා මේ කොහොමත් හරියන්නේ නැහැ. අත්හැරලා දානවා. ඒක තමන්ට හැකියාව නැහැ. එහෙම වෙන කෙනෙක් ඒක ග්‍රහණය කරලා එයා ඒක අයිති කරගෙන ඉතින් අපි අපේක්ෂා භංගත්වයකටපත් වෙනවා. එතන තියෙන්නේ තනිකරම ඍණාකල්පයක් පරාජිතාකල්පයක්. දැන් ඒ தත්ත්වෙ නෙමෙයි මෙතන දේශනා කරන්නේ. මේ මහකච්චාන මහරතන් වහන්සේ. යෝගාචරයේ නුවණින් තේරුම් අරගෙන මේ සංකත ධර්මයන්ගේ එහෙම නැත්නම් මේ හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච දේවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය ගැඹුරින් තේරුම් අරගෙන ඒවායින් තමන්ගේ සතුට රඳවන්නේ නැති තත්ත්වයක්. ඒවා මත යැපෙන්නේ නැති තත්ත්වයක්. ඒවා යාඥා කරන්නේ නැති තත්ත්වයක්. ඒ බඳු බොළඳ තත්ත්වයක් වෙනුවට තමන් තුළ යැපෙන තත්ත්වයක්. තමන්ගේ දහම තුළ යැපෙන තත්ත්වයක්. තමන්ගේ තියෙන ශික්ෂාව තුළ යැපෙන තත්ත්වයක්. තමන්ගේ තුළ තියෙන ಗುಣධම මත යැපෙන තත්ත්වයක්. තමන් වඩපු දහම මත යැපෙන තත්ත්වයක්. තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන යම්සේ අවබෝධයක් මත විශ්වාසය තබන තත්ත්වයක් තමයි මෙතනින් තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා ආර්යයන් වහන්සේලා ගැන දේශනා කරද්දී අරිය වාස සූත්‍රයේදී එහෙම සඳහන් කරනවා. මේ වෙනත් කිසිම දෙයක නෙමෙයි ආරක්ෂාව මත යැපෙන්නේ සතිය මත කියලා. සතාරක්ඛේන චේතසා විහෙරච්චති කියලා දේශනා කරනවා. සතිමත් බවෙන් ආරක්ෂාව පවත්වනවා. ඒ මිසක් වෙනත් කිසිම දෙයකින් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සතිමත් බව තමයි ආරක්ෂකයා. එයාව තමයි ඉස්සරහින් තියාගෙන යන්නේ. සිහියෙන් ඉන්නවා සිහියෙන් ඉන්නවා ඒ අවස්ථාවේදී සිහියෙන් කටයුතු කරනවා. ඒතර ඒ තනන සුදුසු නොවන එතන යදනවා සිහියෙන් වාසය කරනවා. ඒක තමයි තමන්ගේ ආරක්ෂකයා වශයෙන් තබාගෙන ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඉතින් කතාවෙන් බලන්න පුළුවන් අර ලෝකේ තියෙන දහසකුත් දේවල් මත යැපෙන හිත හරිම දුර්වල හිතක්. මොකද ඒක පවත්වන්නත් අමාරු හිතක්. මොකද අපි යැපෙන දේවල් සියල්ල වෙනස් වෙනවා. අපි බලාපොරොත්තු නොවන අන්දමින් ඒවා කටයුතු කරනවා. අපිට ඒවා කෙරෙහි කිසිම බලපෑමක් කරන්න හරි අමාරුයි. අපේ සිතෙන් පරිදි ඒවා කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේදී අපි පෙළෙනවා ඒවා ඒ අන්දමින් ඒගොල්ලන්ට උමනා පරිදි ඒ අනිකුත් ඒවා යැපෙන අනිකුත් හේතුන් වෙනස් වෙද්දී ඒවත් වෙනස් වෙන නිසා ඒවා මත යැපෙන අපි එකකින් දුකටපත් වෙනවා. අපි ඒ කාරණාව ඔය යවකලාපි සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මේ පන්දිද කියන தත්ත්වයක් ඇති වෙන්නේ? අපි හැමතිස්සෙම අනිත්‍ය දේවල්, දුක් දේවල්, අනාත්ම දේවල් මත යැපෙන මානසිකත්වයක් තමයි සාමාන්‍යයෙන් අපේ තියෙන්නේ. උපාදාන කරමින් වාසය කරන තත්ත්වයක් තමයි අපේ තියෙන්නේ. නමුත් ඒ අපේ උපාදානයේ ලක් වෙච්ච ඒ දේවල් කිසිසේත්ම නිත්‍ය දේවල් නෙමෙයි. සදාකාලික සැපගෙන දේවල් සැපගෙන දෙන දේවල් නෙමෙයි. අපේ වසඟෙහි පවතින දේවල් නෙමෙයි. ඉතින් ඒකට ඒව වෙනස් වෙනකොට ඒ මතය අපෙන අපි සම්පූර්ණයෙන්ම දුකටපත් වෙනවා. සම්පූර්ණයෙන්ම ස්පන්දනයකට, කැළඹීමකට, කම්පණයකට අපිපත් වෙනවා. ඉතින් යම් කිසි වෙලාවකට එහෙනම් අපිට පුළුවන් නම් ඒ එකක් ගැනවත් අපේක්ෂා තබා ගන්න නැතිව අපි මේ කිසිවක් උපාදාන නොකිරීම කෙරෙහි හිත රඳවනවා නම්. ඒ බඳු දහමක නම් අපි වාසය කරන්නේ. ඒ කෙරෙහි නම් අපි විශ්වාසය දබන්නේ. සතිය නම් ආරක්ෂකයා වශයෙන් භාවිතා කරන්නේ. ඒ කියන්නේ ඊට වඩා අර කලින් තරම් යැපෙන මානසිකත්වයක නෙමෙයි ජීවත් වෙන්නේ. ලාමක මානසිකත්වයක නෙමෙයි ජීවත් වෙන්නේ ඊට වඩා ටිකක් පරිණත මානසිකත්වයක. එකකින් සම්පෝෂිත මානසිකත්වයක. තමන් කෙරෙහි විශ්වාසය තබන මානසිකත්වයක. තමන් අවබෝධ කරපු ධහම කෙරෙහි විශ්වාසය තබන මානසිකත්වයක. තමන් දිනු කරන ගුණධම් කෙරෙහි විශ්වාසය තබන මානසිකත්වයක තමයි කටයුතු කරන්නේ. එතකොට මේ රහතන් වහන්සේ කෙනෙක් ගැන දේශනා කරද්දී ඔය தත්ත්වය එතකොට මේ මහාකච්චාන මහරතන් වහන්සේ විශේෂයෙන්ම මතු කරනවා. උන්වහන්සේට මේ ලොකු අනාගත අපේක්ෂාවන් තියාගෙන එක එක විවිධ සැලසුම් හදාගෙන ඒවා ඉල්ලගෙන ඒවා ප්‍රාර්ථනා කරගෙන ඉන්න මානසිකත්වයක් නෙමෙයි තියෙන්නේ. ඒවා තියෙන බොළඳ බව, ඒවා තියෙන අනිශ්චිත බව උන්වහන්සේ හොඳින්ම තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසාම Taman තුල තියෙන ගුණයන් මත යැපෙමින් උන්වහන්සේ වාසය කරනවා. ඊට පස්සේ අවසාන කාරණාව වශයෙන් මේ මහා කච්චාන මහරතන් වහන්සේ දේශනා කරනවා කතංච ගහපති කතං විග්ගහ්‍ය ජනේන කත්තා හෝති ඒ කියන්නේ මේ විවිධාකාර කතාවන් කරමින් අනිත්‍යයත් එක්ක විවිධ විවාදවල නැත්තම් අපි කියමු බැන ගැනීම මත දෙඩවීම මත දෙඩවීම මේ වගේ දේවල් වල පැටලීම කියලා කියන්නේ මොකද්ද? එහෙම නොපැටලී සිටීම කියන්නේ මොකද්ද? ඉතින් අදන් කෙනෙක් තාත් කෙනෙකුට වාදාරෝපණය කරනවා. අනිත් කෙනෙක් එක දෙයක් කියනවා. ඒතර මෙයා තව එකක් කියනවා. එයාගේ මතය ඒතර මෙයා ප්‍රතික්ෂේප කරනවා. මම තමයි හරි, ඔයා වැරදි කියලා කියනවා. මම තමයි ඒක මුලින් කිව්වේ, එයා ඒක කිව්වේ නෑ කියලා කියනවා. ඔයා කලින් කියපු එක දැන් දැන් කියපකින් ඔන්න නිෂ්පල නිෂ්ප්‍රභා වුණා කියලා කියනවා. සම්පූර්ණයෙන්ම අර විවාද පවත්වමින් මත ප්‍රකාශ කරමින් තවත් කෙනෙක්ව වචනයෙන් පරාජය කරන්න මතයකින් පරාජය කරන්න විවාදයකින් පරාජය කරන්න කටයුතු කරනවා. ඉතින් එහෙම දෙයක් නොකරන අවස්ථාව කතංච ගහපති කතං න විග්ගාහ්‍ය ජනේන කත්තා හොති. ඒ කියන්නේ ඒ අනිත්‍යයත් එක්ක එහෙම තමන්ගේ අවබෝධය සම්බන්ධයෙන් වේවා තමන් ඉගෙන කියාගෙන තියෙන දේවල් හා සම්බන්ධයෙන් වේවා තමන් අනුගමනය කරන ශාසනය සම්බන්ධයෙන් හෝ වේවා අනිත්‍යයකට තවත් කෙනෙකුට නිකන් බලෙන් පටවන්න බලෙන් ආරෝපණය කරන්න නැත්තම් ඒගොල්ලන්ගේ තියෙන මතයත් එක්ක තමන්ගේ මතේ ගටන්න තමන් හරි කියලා පෙන්වන්න තමන් හරි කියලා කියාපාන්න අනිත් අය පහත් කළා සලකන්න තමන්ව උඩින් තියාගන්න ඒ මොකක්වත් නොකර ඔහම අහිංසකව වාසය කරනවා ඉතින් ඔන්න ඔය తত্ত্বය මේ මහා කච්චාණ මහරතන් වහන්සේ ඒ විග්ගයිහ කතා නැත්නම් විග්‍රහ කතා පෙළන කතා විවාද මේ වගේ දේවල් වලින් තොරව වාසය කිරීම වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ මහා කච්චාන මහරතන් වහන්සේ මේ හාලිත කාණී ගෘහපතිතුමාට ඒ භාගතුන් වහන්සේ විසින් මාගන්ධිය ප්‍රශ්නයේදී දේශනා කරපු ගාථාව විස්තර වශයෙන් දේශනා කරනවා. ඕකම් පහය අනිකේතසාරී ගාමේ අකුබ්බං මුනි සන්තවානි කාමේහි රිත්තෝ අපුරෙක්කරානෝ කතං න විග්ගයිහ ජනේන කෛරාපි. ඒ කියන්නේ ගෙය අතහැරලා වෙනත් වාසස්ථානයක් ඇසුරු නොකර ගමේ කිසිම කෙනෙක් එක්ක අනවශ්‍ය සංසර්ගයක් පවත්වන්නේ නැතිව කාමයන්ගෙන් හිත හිස්ව මේ ලෞකික දේවල් ගැන කිසිම අපේක්ෂාවක් තියාගන්නේ නැතිව අනිත් කිසිම කෙනෙක් එක්ක විග්‍රාහී කතාවක් විවාදයක් ඒවත් පවත්වන්නේ නැතිව වාසය කරන මෙන්න මේ මුනිවරයා මේ රහතන් වහන්සේ මේ භාගතුන් වහන්සේ ගැන තමයි බුදුරජාන් වහන්සේ මෙන්න මේ ගාතාව කියලා තින්නේ කියලා මේ මහා කච්චාන මහරතන් වහන්සේ හාලිද්ද කානි ගෘහපතිතුමාට විස්තර කළා දෙනවා. ඉතින් ඒ අනුව පින්වත්නි අපි තේරුම් ගමු. බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේ මෙන්න මේ බඳු උතුම් ප්‍රතිපදාවක වාසය කරන උතුමන් වහන්සේලා ඉතින් උන්වහන්සේලා සරණ ගිහිල්ලා අපිත් කවදා හෝ මේ ගුණ ධර්ම අපේ ජීවිතවලට එකතු කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හාරිද්දකානි සූත්‍රය අනුසාරයෙන් අපි පාස්තු දේශනා මාලාව මෙතනින් හමාර කරනවා. සිළු දනාටම තෙරුවන් සරණයි.